ඊළඟට ආනන්ද මහින්කන්ද මහත්තයාට නැවත කාරණයක් කියන්න තියෙද බොහොම කෙටියෙන් අපි ඉවර කරමු. ඔසවනස මේ ඇත්තරම මේ පොඩි සඳහන් කිරීමක් විතරයි. ඒ දැන් ඇත්තරම සවන්නස අර මම ඇත්තරම ගොඩක් පින්දෙනවා අපේ ඒ වෛද්‍යතුමාට ජයසන මහත්තයාට. දැන් ඔය සාමාන්‍යයෙන් අපි වෛද්‍යවරු ලෝක හැමතැනම සවන්නවත් ඇමරිකාව විතරක් හැමතැනම බොහෝ වෛද්‍යවරු දන්නේ ඔය කාරණේ තමයි. ඒ කියන්නේ මේක අවශ්‍යයි කියන කාරණේ. නමුත් ඇත්තටම දැන් ඇමරිකාව විශේෂයෙන්ම මේ මතුවෙනවා මේ විතාමත්ම උසස් වෛද්‍යවරු මේ ගැන පරීක්ෂණය කරලා දැන් විතාම වීඩියෝ සරම ඕනතරම් තියෙනවා. විශේෂයෙන්ම අර මහත්මිය කියපු කරත් මම සඳහන් කරන්න ඕනේ ඔය ඔස්ටියෝ ආතරයිටිස් කියන ලෙඩේට ප්‍රධාන හේතු හුඟක් වෙලාවට ස්වාමීන් වහන්සේ වෙන්නේ මේ කිරි ආහාර. ඒ කියන්නේ අපි දැන් කිරිවල කැල්සියම් කියලා අපි කිරි බොනවානේ ගොඩක් වෙලාවට මේ ආතරයිටිස් ඇති කරගන්න. නමුත් ඇත්තටම සිද්ධ වෙන්නේ ඒකෙන් ඒ ලෙඩේ වැඩි වෙන එක. දැන් උදාහරණයක් ඇරෙද්දී Google කරලා බලන්න බලන ඕන කෙනෙකුට ලෝකේ කිරියාහාර වැඩියෙන් පාවිච්චි කරන රටවල මිනිස්සු තමයි වැඩියෙන් ඔය කෙල් ඔය කෙල් ලෙඩේ තියෙන්නේ. ඉතින් මේ වෛද්‍යවරු කියන්නේ සම්පූර්ණයෙන්ම කිරිවලිනුත් අයින් වෙන්න කියලා. මම කියන්නේ මේ දැනුවත් කිරීම සඳහා පමණයි ඒක ඕනකට චෙක් කරගන්න පුළුවන්. ඉතින් ඔය ඔය NCDs කියන එක non communicable disease. ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ මස් මාංශවල තියෙන ඔය හෝමෝන ඇන්ටිබයොටික්ස් ඊට පස්සේ තෙල් ආදී විස කියන එක තමයි දැන් ගොඩාක් මේ ලෝකේ මේ මේ මේ ඇමරිකාව ගොඩක් දැනුවත් වෙන්නේ පොඩ්ඩක් අන්න ගැන පොඩ්ඩක් දැනුවත් වෙන්න කියන පොඩ්ඩක් මතක් කරන්න කතා කරනවා බොහොම බොහොම පිං තෙරුවන් සරණයි මම පිළිසිඳනවා ඊටම වටිනවා ඔබතුමා ඒක සිහිපත් කිරීම